හිතල බලන්න හරිම ප්‍රබල අදහසක් සම්පූර්ණයෙන්ම භයානක විදිහට වරදවා වටගත්තොත් මොන වගේ දෙයක් වෙයිද? අද අපි විග්‍රහ කරන්න යන මේ පුරාණ කතාවේ තියෙන්නේ ඒ වගේ ගැඹුරු ඉගැන්වීමක් භයානක විදිහට වරදවා වටහාගත්ත භික්ෂුවක් ගැනයි. මේ තමයි අලගත් දූපම සූත්‍රය. නැත්නම් සර්ප උපමාවෙන් වදාළ දෙසුම. ඉතින් මේ කතාව අපි කොටස් පහකින් දිගහරින්නයි යන්නේ. කතාවේ මුල්ම මතභේදය ඉඳලා අත්හැරීම ගැන කියවෙන ඒ ගැඹුරුම පාඩම දක්වාම අපි මේ කතාව විමසලා බලමු. හොඳයි. එහෙනම් අපි කෙලින්ම කතාවට බහිමු. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි අරිට්ට කියලා භික්ෂුවක්. එතුමාට ආපු එක මතභේදාත්මක අදහසක් නිසා එතුමා අනිත් හැමෝමත් එක්කම පොඩි කැටුමක් ඇති කලගන්නවා. මේ තමයි අරිට හාමුදුරුවන්ගේ මතය. එතුමා කිව්වේ භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරයි බාධකයි කියලා දේශනා කරපු දේවල් ඇත්තද මේ වේ යෙදෙන කෙනෙකුට බාධාවක් වෙන්නේ නැහැ කියලයි. සරලවම කිව්වොත් එතුමා විශ්වාස කළා බුදුහාමුදුරුවෝ නිවන් මගට බාධාවක් කියලා පෙන්නපු දේවල් ඇත්තද මෙච්චර හානි කර කියලා. දැන් බලන්න මෙතන තියෙන සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී කාරණා දෙකක්. අරිට හාමුදුරුවෝ කියනෝ බාධක බාධක නෙවෙයි කියලා. හැබැයි බුදුහාමුදුරන්ගේ දේශනාව තමයි ඒවා නියත වශයෙන්ම බාධකයි කියන එක. අනිත් භික්ෂුන් වහන්සේලා ඉදින් උත්සාහ කළා ආයුෂ්මත් අරිට ඔහොම කියන්න එපා. භාග්‍යවතුන් වහන්සේට අභූත චෝදනා කරන්න එපා කියලා. ඒත් වැඩක් උනේ නැහැ. එතුමා තමන්ගේ මතේමයි හිටියේ. ඉතින් අනිත් වික්ෂූන්ට මේක විසඳගන්න බැරිම තැන කාරණේ ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. උන්වහන්සේ අරිට්ටව ගෙන්නලා ඇහුවා තමන් වහන්සේ කවදාද එහෙම දෙයක් දේශනා කළේ කියලා. ඊට පස්සේ හිස් පුරුෂයෙක් කියලා තදින් අවවාද කරලා මේ විදිහට ධර්මයේ වැරදියට තේරුම් අරගෙන විකෘතිකරණයකින් Tamanටත් අනුන්ටත් කොයිතරම් හානියක් කරගන්නවද කියලා පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනිත් භික්ෂූන්ට මතක් කරලා දුන්නා තමන් වහන්සේ හැමතිස්සෙම දේශනා කළේ කාම සැප කියන දේ කොයිතරම් භයානකද කියන එක. ඒකට උන්වහන්සේ පාවිච්චි කරපු උපමා තමයි මේ ඇටසැකිල්ලක් වගේ, ගිනි අඟුරු වලක් වගේ, හීනයක් වගේ මේ හැම එකකින්ම පෙන්නුවේ කාමයන්ගින් ලැබෙන සතුට හරිම පොඩි, ඒත් ඒකෙන් ලැබෙන දුක කරදරනම් අති විශාලයි කියන එක. හොඳයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අරිට හාමුදුරුවන්ට මෙච්චරටම වැරදුනේ කොහොමද? අන්න ඒක පැහැදිලි කරන්න තමයි බුදුරජාණන් වහන්සේ හරිම ප්‍රබර උපමා දෙකක් කියන්නේ. අපි දැන් බලමු එකෙන් පළවෙනි එක. මේකෙන් ඇත්තටම අපිටත් හිතන්න දෙයක් මතුවෙනවා මේ වගේ ගැඹුරු ප්‍රබල දැනුමක් අපි කොහොමද හසුරුවන්නේ ඕනේ? ඒකට නියම ක්‍රමයක් තියෙනවද? බුදුහාමුදුරුව පැහැදිලි කරනෝ සමහර හිස් මිනිස්සු ධර්මයේ ඉගෙනගන්නේ වාද විවාද කරලා දිනන්න මිසක් ඇත්තටම Tamande ජීවිතයට යමක් එකතු කරගන්න අවබෝධයක් ලබන්න නෙවෙයි කියලා. ඔවුන් ඒ ඉගෙන ගන්න දේ නුවණින් විමසලා බලන්නේ නැහැ. ඉතින් ප්‍රතිපරය මොකද්ද? ධර්මය හරියට තේරෙන්නේ නැහැ. ඒකෙන් වේදනාකාරී විපාක විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි ඒකට දෙන උපමාව. ඒක හරියට නයෙක්ව විසුකුරු සර්පයෙක්ව වලිගෙන් අල්ලනවා වගේ වැඩක්. එහෙම ඇල්ලුවත් මොකද වෙන්නේ? සර්පයා ආපහු හැරිලා දෂ්ට කරනවා. ඒ කියන්නේ ධර්මයේ වැරදියට ග්‍රහණය කරගත්තම ඒකම තමන්ගේ විනාශයට හේතු මරණයට හරි මරණයට කිට්ටු දුකකට හරි පත්වෙන්න පුළුවන්. ඉතින් මෙතන මාර්ග දෙකක් පහදිරියොම පේනවා. වැරදි ක්‍රමය තමයි සර්පයව වලිගෙන් අල්ලන එක. ඒකෙන් වෙන්නේ දුක. හදයි නිවැරදි ක්‍රමයක්ත් තියෙනවා. ඒ තමයි දක්ෂ කෙනෙක් එලු කුරයක් වගේ හැඩ තියෙන දණ්ඩකින් සර්පයව හොඳට බිමට තද කරලා බෙල්ලෙන්ම හරියට අල්ලගන්නවා වගේ. ධර්මයත් නුවණින් විමසලා හරියට තේරුම් අරගෙන ග්‍රහණය කරගත්තම ඒක දීර්ඝ කාලයක් තිස්ස හිත සුවපිනිසම පවතිනවා. හරි. ඒ පළවෙනි උපමාව දැන් අපි යමු දෙවෙනි ඒ වගේම ප්‍රබල උපමාවට. බලමු මේකෙන් ඉගෙන්වීම් වල තියෙන සැබෑම අරමුණු කොහොමද හෙළි වෙන්නේ කියලා. මෙතනදී බුදුරජාණන් වහන්සේ හරිම පැහැදිලිව කියනවා දැනුම කියන්නේ එකතු කරලා අල්මාරියක තියාගන්න ඕනේ දෙයක් නෙවෙයි. ඒකට නිශ්චිත ප්‍රායෝගික පාවිච්චයක් තියෙනවා කියලා. උන්වහන්සේ කියනවා මේ වගේ කතාවක්. හිතන්න කෙනෙක් ඉන්නවා. එයාට ලොකු භයානික ගඟකින් එතර වෙන්න ඕනේ. මේ ගොඩ ඉවුර හරිම බය හිතෙන අනුතුරුදායක තැනක්. එගොඩ වෙන්න පාලමක්වත් ඔරුවක්වත් නැහැ. ඉතින් මේ මිනිස්සයා මොකද කරන්නේ? තනකොළ, දරකෝටු, වැල් එහෙම එකතු කරලා පහුරක් හදාගන්නවා. ඊට පස්සේ ඒ පහුරෙන් අත්වලිනොයි කකුල්වලිනොයි මහන්සි වෙලා පීනලා අමාරුවෙන් එගොඩට යනවා. හොඳයි. දැන් යා ඒගොඩ වෙලා ඉවරයි ආරක්ෂිත යුරට ඇවිල්ලා ඊට පස්සේ යාට මෙහෙම හිතනවා ආ මේ පහුර මට කොච්චර උදව් වුණාද. ඒ නිසා මම මේක කරේ හරි ඔළුවේ හරි තියාගෙන මිතුරු ගමන යන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ අහනවා එහෙම කරන එක හරිද කියලා. භික්ෂූන් කියනෝ නෑ ස්වාමිනී ඒක වැරදි කියලා. එහෙනම් හරිද මොකද? ඒ පහුර ගොඩට අරන් තියලා හරි වතුරේ පා කරලා හරි කිසිම බරක් නැතුව තමන්ගේ ගමන සැහැල්ලුවෙන් යන්නේක. අන්න ඒක තමයි මෙතන තියෙන වැදගත්ම කාරණය. බුදුහාමුදුරුව කියනවා මගේ ධර්මයත් පහුරක් වගේ. ඒක තියෙන්නේ මේ දුක්ඛ සාගරෙන් එතර වෙන්න මිසක් එතර වුණාට පස්සෙත් කර තියාගෙන යන්නේ නෙවෙයි. හිතන්න ධර්මයේ වගේ උතුම් දෙයක්වත් අතහරින්න වෙනවා නම් අධර්මය ගැන වැරදි දේවල් ගැන කතා කරන්නවත් දෙයක් නෑ නේද? හොඳයි. දැන් මේ සූත්‍රයේ තවත් ගැඹුරට යනවා. මේ විදිහට වැරදිට දේවල් අල්ලගන්න ඇලෙන්න මූලිකම මනෝවිද්‍යාත්මක හේතුව මොකක්ද? අන්න ඒක තමයි අපේ ඇතුලේ ස්ථිර මම කෙනෙක් වෙනස් නොවන ආත්මයක් තියනවා කියන හරිම ගැඹුරට කාවැදලා තියෙන අදහස. ඉතින් අවබෝධයක් නැති කෙනෙක් මම මගේ කියලා වරදවා හඳුනාගන්න මේ අත්දැකීම් ගොඩ බුදුරජාණන් වහන්සේ කොටස් පහ කොට කඩලා පෙන්නනවා. අපි දන්න විදිහට ඒ තමයි රූප, වේදනා, සංඥා, සංකාර සහ විඥාන කියන පංචස්කන්ධය. ඊට පස්සේ උන්වහන්සේ මේ එකින් එක අරගෙන ප්‍රශ්න කරනවා. මහණෙනි රූපය නිට්ටයද අනිත්‍යද? ස්වාමීනි අනිත්‍යයි. අනිත්‍ය දෙයක් දුකක්ද? සපක්ද? ස්වාමීනි දුකක්. එහෙනම් අනිත්‍ය වූ දුක් වූ වෙනස් වෙන ස්වභාවයක් තියෙන දෙයක් දිහා බලලා මේක මගේ, මේ මම, මේ මගේ ආත්මය කියලා හිතන එක සුදුසුද? මේ ප්‍රශ්නමාලාව හරහා අපිට මඟ පෙන්වනවා මේ හැම දෙයක්ම අනිත්‍යයි දුකයි සැබෑ ආත්මයක් නෙවෙයි කියලා තේරුම් ගන්න. අන්න ඒක තමයි යථාර්ථය හරියටම දකින ධර්මයේ අහපු ආර්ය ශ්‍රාවකයාට ඇතිවෙන අවබෝධය මේක මගේ නෙවෙයි මේ මම නෙවෙයි මේ මගේ ආත්මය නෙවෙයි එහෙම දකිද්දී මේ අත්දැකීම් ගොඩට ඇලීවෙන ඉන්න එක ගැන කලකිරීමක් ඇතිවෙනවා ඒ කලකිරීම නිසාම ඈල්ම නැතිවෙනවා විරාගය ඇතිවෙනවා විරාගය නිසාම නිදහස් වෙනවා හොඳයි දැන් අපි එනනවා අවසාන කොටසට මේ තරම් ගැඹුරු අවබෝධයක් අපේ එදිනෙදා ජීවිතයට ගලපගන්නේ කොහොමද ඒකටත් හරිම ප්‍රායෝගික උපමාවක් මෙතන තියෙනවා. බුදුරජාණන් වහන්සේ හරිම සරල උදාහරණයක් තමයි කියන්නේ. උන්වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා හිතන්ද කවුරු හරි කෙනෙක් මේ ජේතවනාරාමයට ඇවිල්ලා මෙහි තියෙන තනකොළ, දරකෝටු, කොළහතු අරගෙන ගියොත් ඔයාලට අනේ අපිව අරගෙන යනවා අපිට හිංසා කරනවා කියලා හිතනවාද කියලා. භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා නෑ ස්වාමිනී එහෙම හිතෙන්නේ නෑ මොකද ඒ දේවල් අපිත් නෙවෙයි අපිට අයිති දේවලුත් නෙවෙයි කියලා මෙතනින් අපිට ගන්න තියෙන ප්‍රායෝගික පාඩම මොකක්ද? හරියට අර දරකෝට තමන්ගේ නෙවෙයි කියලා දන්නවා වගේම අපි මම හෝ මගේ කියලා වරදවා හඳුනා ගන්න හැම දෙයකටම තියෙන ඇල්ම ක්‍රමානුකූලව අතහරින්න ඕන. රූපය අතහරින්න, වේදනාව, සංඥාව, සංස්කාර, විඥානය මේ එකක්වත් ඇත්තරම අපිට අයිති නැති නිසා ඒවා අතහැරිය යුතුයි. දුකින් නිදහස් වීමේ මාර්ගේ පටන් ගන්නෙ අන්න එතනින්. ඉතින් මේ පුරාණ ඉගැන්වීම අද දවසට ගලපගෙන අපි අපෙන්ම අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ ප්‍රයෝජනේ ඉවර වුණාට පස්සෙත් අපි තවමත් කර තියාගෙන තදින් අල්ලගෙන යන පහුර මොකද්ද? ඒක සමහර වෙට යම් අදහසක් වෙන්න පුළුවන්, විශ්වාසයක් වෙන්න පුළුවන්, නැත්නම් අනන්‍යතාවයක් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නය ඇත්තටම ගැඹුරු ආත්ම පරීක්ෂාවකට අපිව යොමු කරනව නේද?